ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ හොරණ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සේ ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් සෑම ඉරිදා දිනකම පවත්වන ධර්මදේශනා මාලාව මජ්ක්‍ධිම නිකායේ වත්තෝපම සූත්‍රය ඇසුරෙන් විග්‍රහ කෙරෙන චිත්තෝපක්ලේශ ධර්මදේශනා මාලාවේ 15 වෙනි ධර්මානුශාසනාව. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු මදෝ චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා මදං චිත්තස්ස උපක්ඛිලේසං පජහති තී සාදු සාදු සාදු සද්ධාවන්ත පින්තුනේ හැමදෙනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ වත්තුපම සූත්‍රය ඇසුරෙන් සිදු කරන චිත්තෝපක්ලේශ ධර්ම පිළිබඳ දේශනා මාලාවෙහි අද 15 වෙනි ධර්ම දේශනාව එම චිත්තෝපක්ලේශ ධර්ම විග්‍රහයෙහි 15 වෙනි චිත්තෝපක්ලේශයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මදය නැමැති චිත්තෝපක්ලේශ ධර්මය පිළිබඳව මදෝ චිත්තස්ස උපක්ඛිලේසෝ තීති විදිත්වා මදං චිත්තස්ස උපක්ඛිලේසං පජහති මදය චිත්තෝපක්ලේශ ධර්මයක් කියන බව දැනගෙන ඒ මදය නැමැති චිත්තෝපක්ලේශ ධර්මය දුරු කිරීම සඳහා කටයුතු කළ යුතු බව තථාගතයන් වහන්සේ එහිදී පැහැදිලි කරන්නේ මදයයි කියලා කියන්නේ මත් වීම කියන අර්ථය මත්ද්‍රව්‍ය පරිහරණය කළහම කායික වශයෙන් මානසික වශයෙන් පුද්ගලයා මත්වීමකටපත් වෙනවා කලයුතු කටයුතු මගහැරෙනවා නොකල යුතු දේවල් කෙරෙනවා සාමාන්‍ය ලෝකයේහි පිළිගත් සදාචාර සම්පන්න ප්‍රතිපදාවන් අතික්‍රමණය කොට ක්‍රියාත්මක වෙන්නට එතනත්තා පෙළඹෙනවා අන්න ඒ වගේ ස්වභාවයක් මානසික ක්ලේශ ධර්මයන් පදනම් කොටගෙන ඇති වෙනවා එය චිත්තෝපක්ලේශ ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ නිසා විවිධ කාරණා පදනම් කොටගෙන ඇතිවෙන බලවත් වූ මෝහය සහ බලවත් වූ මානය හේතු කොටගෙන මේ කියන මානසික මත්වීම සිද්ධ වෙන්නේ. ඒ මෝහය සහ මානය බලවත් වූ තැන යම් යම් කරුණු පදනම් කොටගෙන මනසේ ඇතිවෙන ඒ මත්වීම තමයි මෙහි මදය නැමැති චිත්තෝපක්ලේශ ධර්මයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ විදිහට පුද්ගල సంతානෙහි මත්වීම ඇතිවෙන්නට හේතු වෙන කාරණා 27ක් පිළිබඳව විභංග ප්‍රකරණයෙහි පැහැදිලි කරනවා ජාති මද, ගොත්ත මද, ආෝග්‍ය මද ආදී වශයෙන්. එහිදී ಜಾති මදයයි කියලා කියන්නේ තමන් උපන් ජාතිය පදනම් කොටගෙන මම උසස් ජාතියේ කෙනෙක් අන් අය පහත් ජාතියේ අය අපේ ජාතිය මේ විදිහට සම්භාවනාවට පාත්‍ර වූ ප්‍රශස්ත ජාතියක් උසස් ජාතියක් ආදී වශයෙන් අනිත් අය පහත් කොට තමන් උසස් කොට හඟින ස්වභාවය ජාතිය පදනම් කොටගෙන එය තමයි ಜಾති මදේ හැටියට හඳුන්වන්නේ ඊළඟට ගෝත්‍ර මදයයි කියලා කියන්නේ කුලය එහෙම නැත්නම් Tamanගේ પરම්පරාව පදනම් කොටගෙන යම්කිසි කෙනෙක් ඒ බඳු මත් වීමකටපත් වෙනවා නම් අන් සියලු කුලයන් පහත්ය Tamanගේ කුල પરම්පරාව ශ්‍රේෂ්ඨය කියලා එය පාදක කොටගෙන අර විදිහේ මානසික උමතු භාවයකට එහෙම නැත්නම් මෝහයෙන් සහ මානෙන් මත් වෙන ස්වභාවයකටපත් වෙනවා එය තමයි ගෝත්‍ර මදයයි කියලා හඳුන්වන්නේ ආරෝග්‍ය මදයයි කියලා කියන්නේ තමන්ගේ නිරෝගී සම්පත්තිය පාදක කොටගෙන ඒ බඳු මානසික මත්වීමකට යොමු වීම යොබ්බන මදයයි කියලා කියන්නේ තරුණ බව හේතු කොටගෙන තමන්ගේ තාරුණ්‍ය තමන්ගේ ජවය බලය හැකියාව පාදක කොටගෙන ඒ තරුණ බව හේතු කොටගෙන මත්වීමටපත් වෙනවා එසේ තරුණ බවින් මත්වීමටපත් වුණු පුද්ගලයා බොහෝ පව්කම් කරන්නට අන් අයට කළ නොහැකි දේවල් තමන්ට කරන්න පුළුවන් කියලා පෙන්වන්නට උත්සාහ කරලා බොහෝ හානි කරගන්න අවස්ථා අපි දකිනවා. සමහර වෙලාවට රථ වාහන පදවාගෙන යනකොට ඒ වගේම ඔය මෝටර් බයිසිකල් පරිහරණය කරනකොට අපි දකිනවා ඒ Tamanගේ යෞවන බව ප්‍රදර්ශනය කරන්නට ගිහිල්ලා බොහෝ දෙනා අනතුරු වලට ලක් වෙන හැටි. ඒ වගේම විවිධ ක්‍රීඩාවන්ට උසතැන් වලින් පහළට බහින්න, පහළට පනින්න, ගංගාවල පාවීගෙන යන්න එහෙම නැත්නම් දිය ඇලි වලින් පහළට බහින්න මොහොතේ පීනන්න මේ වගේ කරුණ වලට ගිහිල්ලා තමන්ගේ තාරුණ්‍ය ප්‍රදර්ශනය කරන්න ගිහිල්ලා බොහෝ දෙනා ඒන් මත්භාවයට පත්වන නිසා අනතුරු හඳුනාගත නොහැකිව විනාශ වෙන ආකාරය ඊළඟට ජීවිත මදයයි කියලා කියන්නේ තමන්ගේ ජීවත් වීම නිරෝගීව සුවපත්ව දිගු කලක් ජීවත් වීම හේතු කොටගෙන ඒ ජීවත් වීමෙන් මත් භාවයටපත් වීම. ලාභමදයයි කියලා හඳුන්වන්නේ තමන්ට ලැබෙන ලාභය හේතු කොටගෙන. ගිහියෙක් නම් තමන් කරන ව්‍යාපාර වලින් තමන්ට ලැබෙන ලාභය එහෙමත් නැත්නම් අන් අයගෙන් තමන්ගේ තනතුරට තමන්ගේ නිලයට තමන්ගේ තත්ත්වයට අන් අය විසින් කරන පරිත්‍යාගයන් පැවිද්දෙක් නම් Tamanට නොඑක ආකාරයෙන් ලැබෙන ලාභ පදනම් කොටගෙන අන් අයට වඩා Taman ලාභී ගුණයෙන් ඉහළයි කියලා හිතලා අන් අය පහත් කොට සලකමින් ඒ ලාභය නිසා ඇතිවෙන මත්වීම. ඊළඟට සක්කාර මදය කියලා කියන්නේ අන් අයගෙන් Tamanට ලැබෙන සත්කාර. ඒ කියන්නේ තමන්ට අන් අය විසින් විවිධාකාරයෙන් සත්කාර සම්මාන කරනකොට ඒ සත්කාර කිරීම හේතු කොටගෙන Taman මත් වීමටපත් වෙනවා. ඊළඟ කාරණේ ගරුකාර මදේ. Tamanට ගරු කිරීම හේතු කොටගෙන Taman දකින්නකොට හුනස්නේ නැගිටීම, ඒ වගේම මහමග යනවා නම් මාර්ගයෙන් අයින් වෙලා ඉදදීම, හිස්සසුමක් එහෙම නැත්නම් කුඩයක් ඉහළගෙන යනවා නම් එය ඉවතට ගැනීම, දකින්න හැම අවස්ථාවකම වගේ බොහොම යටහත් පහත්කම් දැක්වීම, වන්දනා කිරීම, මේ වගේ Tamanට ගරු බුහුමන් කිරීම හේතු කොටගෙන ඇති වෙන අනිත් අයට එහෙම ලැබෙන්නේ නැහැ මට තමයි මිනිස්සු මේ විදිහට ගරු සත්කාර කරන්නේ කියලා එයින් ඇති වෙන මත්වීම ඊළඟට පුරෙක්කාර මදය පුරෙක්කාර මදයයි කියලා කියන්නේ Taman පෙරටු කොට අන් අය ක්‍රියා කරනවා. Tamanට තමයි හැමතිස්සෙම මූලිකත්වය දෙන්නේ. මාව මූලිකත්වයේ තබාගෙන තමයි හැම වැඩක්ම කරන්නේ. ඕනම වැඩක් කරන්න ගියොත් මට තමයි එහි ප්‍රමුඛත්වය ලැබෙන්නේ. මට තමයි මුල් තැන ලැබෙන්නේ. අනිත් අය වගේ නෙමෙයි සමාජයේ විසින් මාව නායකත්වයටගෙන මූලිකත්වයටගෙන ක්‍රියා කරනවා කියලා අන් අය පහත් කොට Taman ඉහළට ඔසවාගෙන ඒ මානෙ නිසා ඇතිවෙන මත්වීම ඊළඟට පරිවාර මදයයි කියලා කියන්නේ Tamanගේ පිරිස් බලය පිළිබඳව අන් අයට වැඩක් කරගන්න ගියාම ඒ වැඩ කටයුතු කරගන්න අවශ්‍ය තරම් පිරිස නැහැ මට ඕනම තැනක ඕන තරම් පිරිස ඉන්නවා මොන දේ කරන්න ගියත් මාත් එක්කලා මිනිස්සු ඉන්නවා මට කවදාවත් මිනිස්සුන්ගෙන් අඩුවක් නැහැ කියලා අර Tamanට තියෙන පරිවාර සම්පත්තිය දැකලා ඒින් නැති වෙන මත්වීම. එතකොට ඒවත් බොහෝ කොට අකුසල් කරගන්නට ඇතම් කෙනෙකුට හේතු වෙනවා. ඊළඟ ඊළඟට භෝගමබයයි කියලා කියන්නේ තමන්ට තියෙන සම්පත් නිසා ඇතිවෙන මත්වීම. ඒ කියන්නේ තමන්ට තියෙන කුඹුරු වතු පිටි, ගේ දොර ඉඩකඩම්, යාන වාහන, මව්පියන්ගෙන් උරුම වෙච්ච ධන සම්පත් ආදී ඒබඳු භෝගයන් දිහා බලලා අනිත් අය බොහොම දුක්ඛිතව ජීවත් වෙන දුප්පත් මිනිස්සු මට බොහෝ සම්පත් තියෙනවායි කියලා ඒ තමන් සතු සම්පත් වලින් මත් වීමටපත් වීම. ඊළඟ කාරණේ වන්න මදය. වන්න මදය කියලා කියන්නේ තමන්ගේ රූප සම්පත්තිය, තමන්ගේ ශරීර වර්ණය හෝ එහෙම නැත්නම් තමන්ගේ ගුණ රාවය පිළිබඳව ඇතිවෙන මත්වීම. තමන් බොහොම ලස්සනයි, තමන් බොහොම රූප සම්පන්නයි, අන් අය වගේ නෙමෙයි, අන් අය දුර්වර්ණයි. තමන් බොහොම වර්ණවත් කෙනෙක් කියලා ඒ වර්ණය නිසා ඇතිවෙන මදය. සමහර වෙලාවට ಜಾතීන් අතර වුණත් එහෙම තියෙන්න පුළුවන් අහවලුන් වර්ණයෙන් අඩුයි අපි වර්ණයෙන් වැඩි මේ විදිහට ජාතීන් වශයෙන් කුල වශයෙන් රටවල් වශයෙන් ඒ වගේම පුද්ගල වශයෙන්ොත් මේ වර්ණය නිසා ඇතිවෙන මත්වීම පවතින්නට පුළුවන් දැන් එදා අතීතයේහි ඉන්දියානු සමාජයේහි බොහෝ කොට මේ වර්ණය නිසා ඇතිවෙන මත්වීම පසු කාලීනව කුල වශයෙන් පවා බෙදාගෙන ඒ දුරස්ත භාවය සමාජය තුල පැවතුණා අදටත් ඒවා බහුලව පවතිනවා ඉතින් ඒක රටක්ය ජාතියක්ය කියන ભેදයකින් තොරව කවුරුන් හෝ තමන්ගේ රූප සම්පත්තිය පාදක කොටගෙන ඒබඳු මත්වීමකට පැමිණෙනවා නම් එය සාමාන්‍යයෙන් මිනිස්යෙන් අතර පවතින සදාචාර සම්පන්න බව අභිබවා යන්නට හේතු වෙන සිත කිලිටි කරන ධර්මයක් විය හැකියි. ඊළඟ කාරණය තමයි සුතමදය. ඒ කියන්නේ තමන් බොහෝ ඇසූ පිරු කාරණා මත තමන්ගේ දැනුගත්කම් මත ඇති වෙන මත්වීම අනිත් අය ඒතරම් උගත් අය නෙමෙයි අපි තමයි බොහෝ ශාස්ත්‍ර පිළිබඳව දැනුගත්කම් තියෙන්නේ බොහෝ විෂයන් පිළිබඳව විවිධ භාෂාවන් පිළිබඳව විවිධ දර්ශන පිළිබඳව අපට දැනුගත්කම් තියෙනවා අනිත් අයට වගේ නෙමෙයි බොහෝ දේ දැන ඉගෙනගෙන තියන අය කියලා තමන් පිළිබඳව ඇති වෙන මත්වීම ඊළඟ කාරණේ පටිභාන මදේ පටිභාන කියලා කියන්නේ වැටහෙන නුවණ අනිත් කෙනෙකුගෙන් ප්‍රශ්නයක් ඇහුවට ඒගොල්ලන්ට ප්‍රශ්නේ තේරුම් ගන්නවත් බැ මට නම් ඕන කෙනෙක් අහන ඕන ප්‍රශ්නයකට මට උත්තර දෙන්න පුළුවන් කාටවත් මාව පරද්දන්න බෑ මට තියෙන දැනුම අනිත් අයට සංසන්දනය කරන්නවත් බෑ අනිත් අයට මාත් එක්ක හැරෙන්නවත් බෑ මට ඕනම තැනකින් ඕන කෙනෙක් ඕන ප්‍රශ්නයක් ඇහුවොත් ඒ අවශ්‍ය ඕනම ප්‍රශ්නයකට මට සැනකින් පිළිතුරු දෙන්න පුළුවන්. ඒ බඳු වහ වැටහෙන නුවණක් Tamanට තියනවා කියලා ගිහියෙකුට හෝ පැවිද්දෙකුට Tamanගේ ඒ වැටහෙන ඥානය වැනි කාරණා පිළිබඳව ඒ සමහර වෙලාවට කෛරාටිකකම වෙන්නටත් පුළුවන් එහෙම නැත්නම් තර්ක කිරීමේ හැකියාව වෙන්නටත් පුළුවන් ඒ කවර හෝ කාරණයක් පදනම් කොටගෙන Tamante වැටහෙන ප්‍රඥාව නිසා යම් කෙනෙක් තුළ ඇති වෙන මත් වීම. ඊළඟ කාරණය රත්පඤ්ඤත මදය. ඒ කියන්නේ Taman බොහෝ කල් මේ ලෝකයේ ජීවත් වෙලා තියෙනවා. අනිත් අය මේ ඊයේ පෙරේදා ඉපදිච්ච අය. ඒගොල්ලෝ මොනවද දන්නේ? අපි තමයි අතීත තොරතුරු හැම දෙයක්ම දන්නේ. මේ රටේ අතීතයේ වෙච්ච දේවල්, මේ සමාජයේ අතීතයේ වෙච්ච දේවල් මේගොල්ලෝ මේ අද ඊයේ ඉපදිලා මේවා ගැන කතා කරන්න හිතුවට අපි බොහෝ කල් ඒවා පිළිබඳව දන්නවා. ඒ විදිහට ඉක්ම ගිය කාරණා පිළිබඳ, ඉතිහාසය පිළිබඳ, අතීතය පිළිබඳව Tamanට තියෙන දැනුම සහ Taman බොහෝ කාලයක් මේ ලෝකෙහි ජීවත් වෙලා තියෙන නිසා ඒ පැරණි බව තුලින් ඇතිවෙන මත්වීම ඊළඟට පිටපාතික මදය තමන් වික්ෂුන් වහන්සේ නමක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනතිමානී ගුණ ඇති කරගන්නත් සැහැල්ලු දිවිපැවැත්ම සඳහා පිණුසිඟා වැඩිම වික්ෂුවගේ චාරිත්‍ර ධර්මයක් හැටියට. එතකොට යම්කිසි කෙනෙක් ඒ උසස් චාරිත්‍රය පුරුදු පුහුණු කරනකොට එය නිසාම යම්කිසි මත්භාවයක් ඇති වෙන්නට පුළුවන්. අනිත් අය පිළිසිඟා වඩින්නේ නැහැ. අපි බොහොම ධාර්මික ජීවිතයක් ගත කරන්නේ. අපි කාටවත් ණය නැති ජීවිතයක් ගත කරන්නේ. අපි දිනපතාම පින්නපාතයෙන් තමයි යපෙන්නේ. මේ අනෙක් භික්ෂුන් වහන්සේලාට ඒව ගැන හැඟීමක්වත් නැහැ. නමුත් අපි નિවරදියම බුදුරජාණන් වහන්සේ දෙසූ ආකාරයට පින්නපාතයෙන් විවිපවත්වනවා කියලා ඒ පිළිබඳව ඇති වෙන මත්වීම ඊළඟට අනවඤ්ඤාත මදය ඒ කියන්නේ තමන්ට මේ ලෝකේ කිසිම කෙනෙකුගෙන් අවඥාවක් එහෙම නැත්නම් නින්දාවක් අවනම්බුවක් සිද්ධ වෙලා නැහැ අපි බොහොම නම්බුකාර විදිහට ජීවත් වෙන්නේ බොහොම ගෞරවනීය විදිහට ජීවත් වෙන්නේ අනිත් අය වගේ අපි සමාජයෙන් නින්දා ලබන ඒ විදිහට අවනම්බු විඳින පිරිසක් නෙමෙයි බොහොම අපි නම්බුව රැකගෙන ජීවත් වෙන පිරිසක් හැටියට ඒ ගර්වය නිසා ඇතිවෙන මානසික මත්වීම. ඊළඟ කාරණේ තමයි ඉරියාපත මදය. ඒ කියන්නේ තමන් ඇවිද්දත් නිදාගත්තත් හිටගෙන හිටියත් වැඩපල කරා වුණත් ඒ හැම අවස්ථාවකදීම යාම් ඒම් ඉඳීම් සිටීම් කියන හැම ඉරියව්වක්ම බොහොම ප්‍රසාදනීය විදිහට පවත්වන අනිත් අය වගේ නෙමෙයි අනිත් අය ඇවිදින හැටි හරිනේ වාඩි වෙලා ඉන්න හැටි හරිනේ වාඩි වෙලා ඉන්න දන්නේ නැහැ ඒ වගේම කෑම කන්න හරියට දන්නේ නැහැ ඒ වේදී ඉරියව් පවත්වන විදිහ සුදුසු නැහැ අපි එහෙම නෙවෙයි අපි ඒවා බොහොම ශිෂ්ට සම්පන්න විදිහට ඉගෙනගෙන තියෙන මහත්මා ගතියේ යුක්තව කෑම කන්න ගියත් ඒවැ චාරිත්‍ර අපි දන්නවා ඒ වගේම වාඩි වෙලා ඉන්නකොට උනත් ඒ වගේම කතා බහ කරනකොට උනත් නිදා ගන්නකොට උනත් මේ හැම දෙයකම ඒ සිරිත් විරිත් චාරිත්‍ර ධර්ම අපි හොඳට ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා ඒවා හොඳට පවත්වනවා. අනිත් අයට ඒවා තේරෙන්නේ නැහැ. මම නම් ඕනම පිරිසක් අතර ඒ ඉරියව් පැවැත්වීමේදී බොහොම ශිෂ්ට සම්පන්න විදිහට කාගෙත් ගෞරවය ප්‍රසාදය ලැබෙන විදිහට ඒවා කරන්න දන්නවා. ඒ ඒ සමාජවල චාරිත්‍ර වාරිත්‍ර අපි හොඳට දැනගෙන තියෙන්නේ. අන්න ඒ වගේ Taman මේ සමාජයේ හැසිරීම පිළිබඳව Tamanට ඇති වෙන මානය, ඒ නිසා ඇති වෙන මත්වීම. ඊළඟ කාරණේ ඉද්ධිමද ඉද්ධිමදය කියලා කියන්නේ ඉද්ධි ප්‍රාතිහාර දැක්වීම හෝ එහෙම නැත්නම් යම්කිසි විෂයක් යම්කිසි ශිල්ප ශාස්ත්‍රයක් පිළිබඳව අන් අයට වඩා Tamanට ඇති සුවිශේෂ හැකියාව පිළිබඳව ඇති වෙන මත්වීම ඊළඟ කාරණේ යසමදේ යසසයි කියලා කියන්නේ Tamanගේ කීර්තිය සහ පරිවාර සම්පත්තිය දැකලා ඒ පිළිබඳව ඇති වෙන මත්වීම ඊළඟ කාරණේ සීල මදය. සීල මදය කියලා කියන්නේ තමන්ගේ සිල්වත්කම පිළිබඳව. අනිත් අය බොහොම දුස්සීලයි, අනිත් අය පෞකාරයි, අනිත් අයට කිසි සදාචාර සම්පන්න බවක් නැහැ. අපි නම් බොහොම සීලය ගැන සැලකිලිමත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට අපි බොහොම සිල්වත්ව, බොහොම කුඩා වරදෙහි පවා විය දක්නාසුළු අපි කටයුතු කරන්නේ. අනිත් අය දුස්සීලයි, අපි බොහොම සිල්වත් අය පිළිබඳව තියෙන මත්වීම. ඊළඟ කාරණේ ඥාන මදය සමාධිය කියන්නේ තමන්ගේ ධාන යම් කිසි සමාධියකට සමාධියක් පුරුදු පුහුණු කරගෙන ප්‍රථම ධාන, ද්විතීය ධාන ආදී සමාපatti වලට සමවදින්නට, ධාන වලට සමවදින්නට තමන්ට ඇති හැකියාවක් පිළිබඳව එහෙම හැකියාව ඇති පුද්ගලයාට ඇති වෙන මත්වීම. ඊළඟට සිප්පමදය. Tamanta තියෙන ශිල්පීය හැකියාවන්, ශිල්පීය කුසලතාවයන්, ශිල්ප ශාස්ත්‍ර පිළිබඳව දැනුම, හැකියාව පදනම් කොටගෙන ඇති වෙන මත්වීම. ඊළඟට ආරෝග්‍යම, ආරෝහ මදය සහ පරිණාහ මදය. ආරෝහ පරිණාහ කියලා කියන්නේ Tamanගේ අනිත් අයට වඩා Taman උසමහතින් යුක්තයි. අනිත් අය මිටි. ඒ වගේම අනිත් අයට උස තිබුණට ඒ උසට සරිලන මහත නැහැ. මට හොඳට උසක් තියෙනවා මගේ ශරීරේ. ඒ වගේම උසට සරිලන මහතක් තියෙනවා. ආරෝහ පරිණාහ දේහ සම්පත්තියෙන් යුක්තයි කියලා තමන්ගේ උස් බව සහ ඒ උසට සරිලන මහත් බව පිළිබඳව ඇති වෙන මදය. ඊළඟට సంతාන මදය. సంతාන මදය කියන්නේ තමන්ගේ ශරීර හැඩය පිළිබඳව. බොහෝ විට කාන්ත අවස්ථාවන් Tamanගේ ශරීර හැඩය පවත්වා ගන්නට උත්සාහ කරනවා ඒ තුලින් ඇතිවෙන මදය දැන් තරුණ පිරිසට බොහෝ අවස්ථාවන්හි අපි දකිනවා වර්තමානයේ වෙනකොට පුරුෂ පක්ෂයේ අය වුණත් තරුණයන් කාය වර්ධන ආයතන වලට ගිහිල්ලා විවිධාකාරයෙන් තමන්ගේ කය හැඩය හදා ගන්නට උත්සාහ කරනවා. ඒතොර නිරෝගීකම සඳහා ව්‍යායාම පවත්වන්නට ඕන හැම කෙනෙක් විසින්ම. නමුත් තමන්ගේ ශරීර හැඩය හොඳ තත්ත්වෙන් ආකර්ශනීය තත්ත්වෙන් සිත් ගන්නා සුළු තත්ත්වෙන් පවත්වා ගන්නට බොහෝ දෙනා උත්සාහවත් වෙනවා. අනිත් අයගේ ශරීර හැඩය එච්චර ලස්සන නැහැ. මගේ හැඩරුව බොහොම ප්‍රසන්නයි ප්‍රියශීලී කියලා තමන්ගේ ශරීර හැඩය පිළිබඳව ඇති වෙන මත්වීම තමයි සංඨාන මදයයි කියලා කියන්නේ. ඊළඟට අවසාන කාරණය පාරිපූර්ණි මදය. ඒ කියන්නේ මේ විවිධ කාරණා වලින් මගේ ජීවිතේ පරිපූර්ණයි. මගේ අසවල් කාරණේ අඩුයි කියන්නට නෑ. හැම පැත්තෙම මම බොහොම අංග සම්පූර්ණ පුද්ගලයෙක් කියලා තමන් පිළිබඳව ඇති වෙන මත්වීම. මේ විදිහට විභංග ප්‍රකරණේ කාරණා කාරණා 27ක් දක්වලා තියෙනවා මේ කරුණු පිළිබඳව ඒ ඒ පුද්ගලයාට විවිධ අවස්ථාවන්හිදී මෝහය සහ අධික මානය පදනම් කොටගෙන මේ කාරණා ගැන හිතද්දී Taman පිළිබඳව අන් අයට වඩා සුවිශේෂ කෙනෙක් හැටියට Taman පිළිබඳව ඇතිවෙන මානසික తত্ত্বය එයින් Tamanගේ සිත කෙලසෙන නිසා Tamanගේ සිත අඳුරු කරන නිසා කලයුත්ත නොකලයුත්ත නොඇතහි යන නිසා ගරු කලයුත්තන්ට ගරු කිරීම ඒ වගේම සමාජ සදාචාර ධර්මයන් ඉක්මවා යාම අනිත් අයට Tamanගේ හැකියාව රැකියාව බලය පෙන්වන්නට ගිහිලා අන්නයට පීඩා ඇති කිරීම වැනි බොහෝ පව්කම් වලට බොහෝ අකුසල් වලට හේතු වෙන නිසා මේ මත්වීමක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට මේ මත්වීම තමන්ගේ සිත කිලිටි කරන නිසා චිත්තෝපක්ලේශ ධර්මයක් වෙනවා ඒ වගේම යම්කිසි කාරණයකින් තමන් අන් අයට වඩා ශ්‍රේෂ්ඨයි විශිෂ්ටයි කියලා එබඳු මත්භාවයකින් තමන් කල යුත්ත නොකල යුත්ත තෝරා නොගෙන ක්‍රියා කරනවා නම් ඒ පුද්ගලයා සමාජයේ බොහෝ දෙනාට අප්‍රිය අප්‍රසන්න පුද්ගලයෙක් වෙනවා ඒ නිසාම ඒ තැනත්තා ලැබූ සම්පත් වලින් පරිහානියටපත් වෙන්න කීර්තිය නැති වෙන්න අන් අය අතර අප්‍රසාදයටපත් වූ පුද්ගලයෙක් බවට පත් වෙන්න ඒ වගේම තනතුරු ලාභ සත්කාර පිරිහී යන්නට එයම හේතුවක් බවට පත් වෙනවා හරියටම මත්පැන් පානය කරන කෙනා එයින් මත්වීම නිසා කල යුත්තේ නොකල යුත්තේ හඳුනා නොගෙන බොහෝ කොට නොකටයුතු දේවල් සිද්ධ කරලා අන් අයගේ අප්‍රසාදයටපත් වෙන්නාසේ මේ මානසික කාරණා පදනම් කොටගෙන එහෙම නැත්නම් විවිධ බාහිර කාරණා හෝ වේවා මේ කියන කියන ලද කවර කරුණක් හෝ පදනම් කොටගෙන මනසේ ඇතිවෙන මේ මත්වීම නිසා ඒ පුද්ගලයාගේ සිත කෙලසෙනවා පමණක් නෙමේ බාහිර සමාජයේ බොහෝ දෙනාට අප්‍රසන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ තනත්තාට ලැබෙන්නට තියෙන හෝ ලැබිලා තිබෙන බොහෝ දේවල් වලින් පරිහානියටපත් වෙන්නට හේතුවක් වෙනවා. මේ පිළිබඳව ඊටාම හොඳට කරුණු වටහා ගන්නට උපකාර වෙන කතා ප්‍රවෘත්තියක් දහම් පොතපතෙහි සඳහන් වෙනවා අතීත කාලේ බරණස් නුවර බ්‍රහ්මදත්ත රජුගේ සුජාතා කියන අගමෙහෙසිය පිළිබඳ රජුරෝ එක්තරා දිනයක සීනදුරු කවුළුවෙන් අවට පරිසරය බලනකොට එතුමන් දකිනවා එක්තරා කාන්තාවක් තරුණ කාන්තාවක් හිසෙහි පැසක් තියාගෙන කූඩයක් තියාගෙන දෙබර දෙබර කියලා දෙබර ගෙඩි විකුණමින් මහමග යනවා. ඒ තනත්තියගේ රූප සම්පත්තිය සහ කටහඬ පිළිබඳව බොහොම සිත් වසඟයටපත් වුණු මේ රජතුමා පුරোহিতයන් කැඳවලා ඒ කාන්තාව පිළිබඳව තොරතුරු විමසලා බලනවා. ඇය අස්වාමික බව දැනගෙන ඇයට විවාහ යෝජනා කරලා ඇය ගෙන්වාගෙන Tamanගේ අගමැහැසිය තනතුරටපත් කරලා සියලු යසයිසුරු සම්පත් වලින් ඇයට ජීවත් වෙන්නට අවස්ථාව සලස්වා දෙනවා. මේ විදිහට කාලයක් රජුලන්ට ඇය බොහොම ප්‍රියමනාප කාන්තාවක් හැටියට අගමෙහසිය හැටියට අගමෙහසු අගමෙහසිය තනතුරේ කටයුතු කරනකොට දිනක් රජතුමා තමන් අනුභව කරන්නට කැමති නිසා දෙබර ඵල කිහිපයක් අර මේ කාන්තාව ඉස්සර විකුණපු ඒ දෙබර ගෙඩි කිහිපයක් රජතුමා Tamanගේ රම් බඳුනෙහි ආහාරය හැටියට පළතුරක් හැටියට අනුභව කරමින් ඉන්නකොට ඒ සුජාතාව නැමැති අගමහසේ එතනට ගිහිල්ලා කිසිදාක නොදකපු දෙයක් වගේ රජතුමනි ඔබතුමා මේ බොහොම කැමැත්තෙන් වළඳන මේ රතු පාට මේ වටකුරු ගෙඩි වර්ගය මොනවද කියලා කිසිදාක නොදැක්කාසේ රජතුමාගෙන් විමසුවා අර තමන්ගේ අතීතය සම්පූර්ණයෙන් අමතක වුණු කෙනෙක් හැටියට. රජුලන්ට මේ කාරණේ අහලා හොඳටම තරහ ආවා. මොකක් නිසාද මේ තැනැත්තිය පෙර කූඩයක් හිසේ තියාගෙන දෙබර දෙබර කියලා මහමග දෙබර විකුණා දැන් එය පළතුරු අනුභව කරනකොට ඇය ඒ කිසිවක් නොදන්නවා වගේ මේ මානෙන් මත් වෙලා කටයුතු කරන ආකාරය කියලා රජුගේ හොඳටම කුපිත වුණා. කුපිත වෙලා නුඹට මතක නැද්ද පෙර මහමග හිසේ කෙස් ටික සිඳන තෙක් අර කූඩයක් හිස තියාගෙන දෙබර දෙබර කියලා මහමග විකුණුවා ඒ විකුණපු පළතුරු జాතිය තමයි මේ අනුභව කරන්නේ මේ වගේ නිර්ලජ්ජී මානාධික කාන්තාවක් මේ රජමාලිගාවෙහි ජීවත් වීම සුදුසු නැහැ වහාම මෙය මේ සියලු යස ඉසුරු සම්පත් බැහැර කරලා ඇය පෙර හිටිය නිවසටම ගෙන ගොස් හරින්න පෙරසේම දෙබර විකුණන එක තමයි ඇයට හිමි කාර්ය. ඒ වගේ නිම්බිත තනත්තියක් මේ වගේ තැනක සිටීම සුදුසු නැහැ කියලා රජතුමා නිග්‍රහ කරලා ඇයව බැහැර කළා. නමුත් මහබෝසතාණන් වහන්සේ තමයි ඒ වෙනකොට රජුට අනුශාසනා කරන අග්‍ර පුරোহিত තනතුරෙහි සිටියේ ඒ යම් කිසි කෙනෙකුට ලබා දීපු සැප සම්පත් මේ වගේ සුළු කාරණයකින් බැහැර කරලා ආපහු නිර්පා දැමීම අයෝග්‍යයි කියන බව පෙන්වලා දීලා මහබෝසතාණන් වහන්සේගේ මැදිහත් වීමෙන් තමයි නැවත ඇය ඒ Taman පිහිටි තනතුරේම පිහිටලා කටයුතු කරන්නට අවස්ථාව ලැබුවේ එසේ නොවුනා නම් ඇය අර සියලු සම්පත් වලින් පිරිහීමටපත් වෙනවා අර මානාධික භවෙන් මත් වෙලා ක්‍රියා කිරීම හේතු කොටගෙන මේ විදිහට සමහර කෙනෙකුට සම්පත් නැතුව එහෙම නැත්නම් දුක්ඛිතව දුක්පත්ව ඉඳලා එක්වරම බොහෝ සම්පත් ලැබුණහම එය දරාගත නොහැකිව ඒ සම්පත් වලින් මත්වීමටපත් වෙනවා බලය නැතිව ඉඳලා තනතුරු නැතිව ඉඳලා ඒ බලය තනතුරු Taman වෙත ලැබුණහම ඒ බලය ඒ තනතුරු අයථා විදිහට පාවිච්චි කරන්නට ඒින්ම උම්මත්තක වෙලා කටයුතු කරන ස්වરૂපයක් සමාජයේ බොහෝ අවස්ථාවල අපට පෙනෙනවා. ඉතින් ඒ බඳු පුද්ගලයා Tamanගේ සිත කෙලසා ගන්නවා පමණක් නෙවෙයි අර සම්පත් අයථා විදිහට පරිහරණය කරලා අවභාවිතයට ලක් කරගෙන Tamanගේ තනතුර Tamanගේ తত্ত্বය ඒ සියල්ලක්ම වැරදි විදිහට පාවිච්චි කරලා අන් අය අතරෙත් අවඥාවට ලක් වෙනවා ඒ වගේ මේ සම්පත් වලිනුත් පරිහානියටපත් වෙනවා. එබඳු ප්‍රවෘත්තියක් අපේ ලොකුහාමුදුරුවෝ එක් අවස්ථාවක අපි සමග සිහිපත් කරලා තියෙනවා. ඒ විහාරස්ථානයේ අවට එක්තරා පුද්ගලයෙක් මණික් ව්‍යාපාරයට යොමු වුණා. එහෙම නැත්නම් බොහොම මුල් කාලේ දුප්පත්ව දුක්ඛිතව ඉඳලා ඔහු ව්‍යාපාරයක් හැටියට මණික් ව්‍යාපාරය ආරම්භ කළා. එයින් යම් ධනලාභයක් ඔහුට උපයා ගන්නට පුළුවන් වුණා. නමුත් ඒ ලැබුණු සම්පත සුවිසල් නිසා ඔහු ඒන් බොහොම උමතුයෙන් කටයුතු කරපු ආකාරය පිළිබඳ. ඒ තනත්තා කොච්චර Tamanට ලැබුණු ධනෙන් උම්මත්තක වුණාද කියනවා නම් රුපියල් 100 කොළ 50 කොළ ඒ වගේ නෝට්ටු තමයි ඒ කාලේ බහුලව පාවිච්චි වෙලා තියෙන්නේ. ගෝණි වලින් ඒ බඳු නෝට්ටු ගෙනවිත් ඇඳ උඩ අතුරලා Tamanගේ බිරිඳ ඔසවාගෙන ඇවිල්ලා ඒ මතට වීසි කරනවලු ඔන්න ඕනෑ තරම් සැප විඳින්නට කියලා. ඉතින් මුදල් නෝට්ටු වලට දැම්මයි කියලා 아무ත සැපයක් ලැබෙන්නේ නැහැ. නමුත් ඔහු ඒ තරම්ම Tamanගේ ධනයෙන් උම්මත්තක වෙච්ච ආකාරය. ඊළඟට දෙපා සම්බාහනය කරන්නට එක්කෙනෙක්, දෑත සම්බාහනය කරන්නට එක්කෙනෙක්, ඔළුව සම්බාහනය කරන්නට එක්කෙනෙක් මේ විදිහට බොහෝ දෙනා පිරිවරාගෙන තුවාය ගෙනත් දෙන්නේ එක්කෙනෙක් සබන් කෑල්ල ගෙනත් දෙන්නේ එක්කෙනෙක් මේ විදිහට එක්තරා උමතු ස්වરૂපයකින් ඔහු තමන් සන්තක මිල මුදල් නාස්ති කරමින් විය හේදම් කරලා මත්පැනට ආදිය නැඹුරු වෙලා ඒ තමන් සන්තක සුවිසල් ධනස්කන්ධය සියල්ලක්ම නැති කරගෙන අවසානයේ බිරිඳක් තමන් අතහැර ගිහිල්ලා ඒ යාළ මිත්‍රයෝ සියලු දෙනා අතහැර ගිහිල්ලා සලකන්නට කෙනෙක් නැතුව කාත් කවුරුවක් නැතිව අවසානයේ රෝගී වුණු තැන රෝහලට යන්නට බස් එකට වියදම ඉල්ල ගන්න සමහර අවස්ථාවල පන්සලේ දොරකඩ ළඟ උදෑසන ඉඳලා අනේ හාමුදුරනේ මට ඉස්පිරිතාලෙට යන්න කීයක් හරි දෙන්න බස් එකේ යන්න කියලා එහෙම ඉල්ලා සිටි අවස්ථා බොහෝ කොට තිබුණයි කියලා ලොකු හඳුරෝ සිහිපත් කරලා තියෙනවා. මේ විදිහට විශාල ධනස්කන්ධයක් Tamanට ලැබිලත් එය නිවැරදි විදිහට පරිහරණය කරන්නට නොහැකි වුණේ කුමක් නිසාද? අර ධනයෙන් මත්භාවයට පත්වෙච්ච නිසා. ඒ නිසා ඒවා Tamanගෙත් අනුන්ගෙත් යහපත පිණිස යොදවනවා වෙනුවට ඒන් උම්මත්තක ස්වરૂපයට පත් වෙලා අනුන්ටත් පීඩා කරමින් තමනු නමුත් විනාශ වෙන්නට ඔහුට සිද්ධ වුණේ ඒ සිත කිලිටි කරන මේ චිත්තෝපක්ලේශ ධර්මයේ හේතු කොටගෙන. ඒ වගේම පෙනුතුනේ සමහර වෙලාවට මව්පියන් තමන්ගේ දරුවන් වෙනුවෙන් යහපතක් කරන්නට ඕන දරුවන් වෙනුවෙන් යුතුයකම් ඉටු කරන්නට ඕන කියලා සමහර අවස්ථාවල Taman කන්නේ බොන්නේ නැතිව දිවා රාත්‍රී වෙහෙස මහන්සි වෙලා මිල මුදල් උපයලා මහත් වූ ධනස්කන්ධයක් ඒකරාශී කරලා තියෙනවා. ඒ අම්මා තාත්තගේ අභාවයෙන් පස්සේ ඒ සියලු ධන සම්පත් වලට උරුමකම් කියන්නේ දරුවෝ. නමුත් ඒ දරුවන් Taman දහදිය මහන්සියෙන් හොයපු සපයපු ඒවා නෙමෙයි. Tamanට ඉබේ ලැබිච්ච මේ මහා ධනස්කන්ධය නිසා ඒ දරුවන් බොහෝ කොට විනාශ වෙන ආකාරය සමාජයේ අපි දකිනවා. ඒ දරුවන්ට Taman දහදිය මහන්සියෙන් හරිහම්බ කරගත්තු දෙයක් වගේ නෙමෙයි අර ඉබේ ලැබිච්ච දේවල් පිළිබඳව තරම් අගයක් නැහැ එයින් මානාධික ස්වરૂපයෙන් උම්මත්තකව ක්‍රියා කරනවා විනා එය Tamanගෙත් අනුන්ගෙත් විනාශය පිණිස යොදවනවා විනා අර්ථ සම්පන්න විදිහට ඒ ධනෙ යොදවලා ආරක්ෂාකාරීව දියුණු වෙච්ච පිරිස් බොහොම අල්පයි. ඒ නිසා පින්නතුනි මව්පියන් හැටියට දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා ක්‍රියා කරන්නට ඕන. නමුත් රැඳවල් නොකා නොබී හරිහම්බ කරලා මහත් වූ ධනස්කන්ධයක් දරුවන්ට ඉතිරි කරලා යාම කියලා කියන්නේ දරුවන්ගේ යහපත පිණිස හේතු වෙන කාරණයක්ම නොවේ. බොහෝ කොට ඔවුන් ඔවුනෝන් ආකටා වැටිලා ඒ ධනය Tamanget අනුන්ගේත් විනාශයේ පිණිස යොදවන්නටයි ඔවුන් පෙළඹෙන්නේ. ඒ වගේම සමහර වෙලාවට දේශපාලනඥයන්ගේ දරුවන් බොහෝ කොට විනාශ වෙන්නේ ඒ අම්මා තාත්තට තිබුණු ධනය, බලය, නිලය, තනතුරු, පරිවාර සම්පත්තිය, යාන වාහන, ගේ දොර, ඉඩකඩම්, බලපුලුවන්කාරකම් මේ බොහෝ දේවල් තමන්ගේ අම්මා තාත්තගෙන් දරුවන්ට ලැබෙනකොට ඒ අම්මා තාත්තා කුඩා කාලේ ඉඳලා සමාජයත් එක්කලා මුහු වෙලා සමාජ සේවය කරලා මිනිස්සුන්ගේ ගෞරවය බුහුමානය ඒ තනතුරු ඒ වගේ මේ දේශපාලන හැකියාවන් එයයි දිනු කරගෙන තියෙන්නේ. නමුත් අර දරුවන්ට අහම්බෙන් ඉබේම ඒ සියල්ල ලැබෙනකොට ඒවා උමතු විදිහෙන් පරිහරණය කරන ආකාරය අපි බොහෝ අවස්ථාවල අපේ රටේ වුණත් දකිනවා. ඒ නිසාම වික්ෂුන් වහන්සේලාගේ අප්‍රසාදයට පත් වෙනවා, මහජනතාවගේ අප්‍රසාදයට පත් වෙනවා. ඒ නිසා අර සමහර වෙලාවට අර මව්පියන්ට පවා තිබිච්ච ගරුත්වය සමාජයෙන් නැති වෙලා ඒ අයත් ඒ තනතුරු වලින් පරිහානියටපත් වෙනවා, දරුවොත් පරිහානියටපත් වෙනවා. ඒ නිසා රටත් අගාධයට යනවා. මෙබඳු අවස්ථා ඕනෑ තරම් අපි අස්පනා පිට දැකලා තියෙන කුමක් නිසාද මේ ධනෙන් බලෙන් නිලෙන් තනතුරෙන් මත්භාවයට පත් වුනහම එය Tamanගෙත් අනුන්ගෙත් විනාශයේ පිණිස පරිහරණය කරනවා විනා යහපත පිණිස අර්ථය පිණිස යොදවන්නට එයට සිහි බුද්ධිය මතු නොවන නිසා මේ විදිහට පින්තුනි මේ මත්වීම අධික මෝහයෙන් සහ අධික මානයෙන් යුක්තව විවිධ කාරණා පදනම් කොටගෙන Tamange සිතේ ඇති වෙන මේ මත්භාවය Tamange සිත කිලිටි කරනවා නිවන් මඟ අහුරනවා ඒ නිසා චිත්තෝපක්ලේශ ධර්මයක් වෙනවා ඒන් සිත අඳුරු වුනහම කලයුත්ත නොකලයුත්ත තෝරා නොගෙන නොකලයුතු බොහෝ දේ කරමින් සදාචාර සම්පන්න සීමාවන් අතික්‍රමණය කරමින් තමන්ගේ පරිහානියත් සමාජයට මහත් වූ විනාශයකුත් ඇති කරන්නට හේතු වෙන බරපතල උපක්ලේශ ධර්මයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ මේ මදය දේශනා කරන්නේ මෙයින් අපේ සිත් සතන් ආරක්ෂා කරගෙන කටයුතු කරන්නට සිහි බුද්ධිය ඇති ඥානවන්ත පුද්ගලයා විශේෂයෙන් මේ තමන්ට ලැබෙන සම්පත්වල අනිත්‍යතාවය ආවර්ජනා කිරීම අවශ්‍ය බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තථාගතයන් වහන්සේ දක්වනවා එක් අවස්ථාවක භික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා මහණෙනි අෂ්ටලෝක ධර්මය ලාභාලාභ යසායස නිന്ദා ප්‍රශංසා සැප දුක කියන මේ අෂ්ටලෝක ධර්මයෙන්ම ඥානවන්තයාටත් අඥානයාටත් එකසේ මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. නමුත් ඔවුන් දෙදෙනා අතර යම්කිසි වෙනසක් පවතිනවා. කුමක්ද ඒ වෙනස කියලා බුදුරජාණන් වහන්සේ විමසනවා. එතනදී වික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේටම ආරාධනා කරන අය පැහැදිලි කරලා දෙන්නට එතනදී තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි අනුවන පුද්ගලයාට ලාභ යස ප්‍රශංසා සැප කියන මේ අෂ්ටලෝක ධර්මයෙන් තමන් කැමති වෙන ප්‍රියමනාප අභිවෘද්ධිදායක කාරණා අනුවන පුද්ගලයාට ලැබෙනකොට එයින් ඒ තනත්තා උම්මත්තක වෙනවා ඒ උම්මත්තක වීම හේතු කොටගෙන ඒ ධනය බලය යසස කීර්තිය සැපය නිරෝගීකම මේ සියල්ලක්ම Tamanගෙත් අනුන්ගෙත් විනාශය පිණිස පරිහරණය කරනවා නමුත් ඥානවන්ත පුද්ගලයා එසේ පිරිහෙන්නේ නැහැ ඒ තනත්තා කල්පනා කරනවා ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රශංසාච සුඛංච දුක්ඛං ඒතේ අනිච්චා මනුජේසු ධම්මා අසස්සතා විපරිණාම ධම්මා. ඒතනත් කල්පනා කරනවා මේ ලාභාලාභ යසායස නිന്ദා ප්‍රසංසා සැප දුක කියන මේ කාරණා ස්ථීරසාර ධර්මතා නෙවෙයි. මේවා වහා අභාවයට යන වෙනස් වෙන ඒ ඒ කුසල කුසල කර්ම ශක්තියින් අනුව සිද්ධ වෙන ක්‍රියාකාරකම් විනා මේවා සදාකාලික සදාන සදාතනික ධර්ම නොවේ. ඒ නිසා මේ ලැබුණු ලාභය බොහෝ කාලයක් පවතී කියලා හිතන්නට බෑ. මේ ලාභය ලැබිච්ච වෙලාවේ යමක් තැන්පත් කරගන්නට ඕන, සුරක්ෂිත කරගන්නට ඕන, ඒ වගේම කුසල් දහම් කරන්නට ඕන, අමුදරුවන් පෝෂණය කරලා ඒ අයගේ අභිවෘද්ධිය සඳහා නිසා යමක් ඉතිරි කරලා තියන්නට ඕන. ඒ වගේම අපට හැමදාම දන් දෙන්න අවස්ථා ලැබෙයිද දන්නේ මේ සම්පතක් ලැබිච්ච වෙලාවේ දානමාන ආදී පින්කම් කරන්නට ඕන. සමාජ සේවය කරන්නට ඕන. ඒ වගේම සසරේ කරන ලද යම්කිසි කුසල විපාකයක් නිසායි මට මේ සම්පත් මේ ජීවිතේ හිමි වෙලා තියෙන්නේ. ඒ හිමි වුණු අවස්ථාවේ නිවන් දකින තෙක් සසර ගමන සුවපත් කරගන්නට අවශ්‍ය ගුණධම් වඩන්නට ඕන, පින්කම් කරගන්නට ඕන, පරිත්‍යාගයන් කරගන්නට ඕන කියලා ඒ තැනැත්තා තමන්ගේ යහපත පිණිසත් අමුදරුවන්ගේ යහපත පිණිසත් සමාජ සුබ සාධනයේ පිණිසත් මෙලොව පරලොව અભිවෘද්ධිය සඳහා කුසල් කරන්නටත් ඒ ධනය ඒ සම්පත ඒ හැකියාවේ බලය යොදවනොයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට අර අෂ්ටලෝක ධර්මයෙන් Taman කැමති කාරණා හතර ලාභ යස ප්‍රශංසා සැප කියන මේ කරුණු හතර අනුවන පුද්ගලයාට ලැබෙනකොට එයින් මේ තනත්තා විනාශයටපත් වෙනවා නමුත් ඥානවන්තයා ඒවා අස්තිර දේවල් බව තේරුම් අරගෙන යම්කිසි කුසල බලයකින් Tamanට ලැබුණු සම්පත් බව තේරුම් අරගෙන ඒවා Tamanගේ අනුන්ගේ යහපත පිණිස යොදවා ගන්නවා ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර අලාභ අයස නිന്ദා දුක කියන මේ කාරණාත් නුවණති පුද්ගලයාට වගේම අනුවන පුද්ගලයාටත් අත්විඳින්නට ලැබෙනවා. එහෙම ලැබෙනකොට අඥාන පුද්ගලයා ඒන් කුපිත වෙලා ඒන් ගැටිලා සමාජයේහි අන්නය සැප විඳිනවා අපට තමයි සැප සම්පත් නැත්තේ මේක අසාධාරණයක් කියලා ලෝකයක් එක්කලා උරන වෙමින් ඒ තමන්ට නොලැබීම තමන්ට අහිමි වීම තමන්ගේ දෝෂයක් හැටියට නොදැක ඒ සමාජයේ අන් අයගේ වරදක් හැටියට දකිමින් හොරමරකම් කරන්නට වංචා කරන්නට ඒ වගේම නොයෙකුත් සමාජ නීති රීති උල්ලංඝනය කරමින් කටයුතු කරන්නට ඒ තනත්තා පෙළඹෙනවා. ඒ බොහෝ අකුසල් සිද්ධ කරගන්නවා, පව්කම් සිද්ධ කරගන්නවා. නමුත් ඥානවන්ත පුද්ගලයා Tamanට අලාභ, අයස, නිന്ദා, දුක මේවා පැමිණෙනකොට ඒවා යම් යම් කර්ම හේතු කොටගෙන හෝ Tamanගේ දුබලතා හේතු කොටගෙන එසේ විය හැකි නමුත් මේ ලැබුණු අවස්ථාවෙහි Taman ධෛර්යමත්ව ඒ தත්වයන් අතික්‍රමණය කරන්නට නුවණින් වීරෙන් ක්‍රියා කළ යුතු බව තේරුම් අරගෙන ඒ තනත්තා Taman විනාශයටපත් නොවි ක්‍රියා කරනවායි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා ලෝකේහි මේ ලාභා ලාභ යසායස නින්දා ප්‍රශංසා සැප දුක කියන මේවා එක්ව බැඳී පවතින්නේ අපිට ලාභයක් ලැබුණොත් අලාභයත් ඒත් එක්කම පැමිණෙන්නට පුළුවන් යසස ලැබුණොත් අයසෙත් එක්කම පැමිණෙන්නට පුළුවන් සැපය ලැබුණොත් දුක ඒ සමගම පැමිණෙන්නට පුළුවන් නිරෝගීකම පැවතුනොත් රෝගී බව ඒත් එක්කම පවතින්නට මතුවෙන්නට පුළුවන් මේ කාරණා නුවණින් තේරුම් අරගෙන ඒ තමන්ට යම්කිසි ලාභයක් සම්පතක් නිරෝගීකමක් ලැබුණු පමණට ඒන් උම්මත්තක නොවේ ප්‍රඥාවෙන් ඒවා ලැබිලා තියෙන අවස්ථාවේ සදාකාලික දේවල් නෙවෙයි ස්ථිරසාර දේවල් නෙවෙයි ඒ නිරෝගිකම ධනය බලය හැකියාව තියෙන අවස්ථාවේ ඒවා තමන්ගේත් අනුන්ගේත් යහපත වෙනුවෙන් යොදවාගෙන මෙලොව පරලොව અભිවෘද්ධිය සඳහා කුසල් දහම් වඩන්න ගුණනුවණ සම්පාදනය කරන්නට ඥානවන්තයෝ ක්‍රියාත්මක විය යුතුයි එසේ නොවි ඒයින්ම Tamanගේ මනස උම්මත්තක කරගෙන ඒයින් මත් වෙනවා නම් මදයටපත් වෙනවා නම් එය නිවන් මඟ අහුරන පරිහානියටපත් වෙන චිත්තෝපක්ලේශ ධර්මයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එම චිත්තෝපක්ලේශ ධර්මයෙන් සිත කිලිටි වෙන බව තේරුම් අරගෙන ඒ කිලුට දුරු කරමින් අනතිමානීව විශේෂයෙන් මේ Tamanට ලැබෙන සම්පත් අස්තිර බව විපරිණාමයට ලක් වෙන බව තේරුම් අරගෙන නුවණින් ක්‍රියා කරන්නට මේ සුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරමු. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකී ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේසන සී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා සාදු සාදු ආකාසට්ඨා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු ධර්මානුශාසනාව පැවැත්වුවේ හොරණ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු